පින්වත ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්න. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට පින්වත තමාගේත් අනුන්ගේත් යහපත අපේක්ෂා කරන පින්වතා අප්‍රමාදීව ධර්මයමයි හැසිරිය යුත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පින්වතෙක් විසුරුණු ඉරියව්වලින් විසිරුණු වචනවලින් අනුවන හැසිරීම් වලින් ධර්මයේ ප්‍රමාදී වේ නම් එම පින්වතා තමන් පමණක් නොව අනුන්වද ධර්මයෙන් ප්‍රමාදීභාවයටමයි පත් කරන්නේ. පින්වත සිතුවිල්ලෙන් සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා වචනයෙන් වචනය සම්මා වාචාවක්ම කතා කරලා ඉරියව්වෙන් ඉරියව්ව හොඳින් සතිය සිහිය පිහිටුවලා ගත කරන නිරහංකාර අප්‍රමාදී ජීවිතය මලින් මලතියලා ගොතපු ලස්සන මල්මාලාවක් වගේමයි. ඒ ලස්සන මල්මාලාව දැකලා ඇසෙන් දැකලා කනෙන් අහලා මනසින් සිතලා කොච්චරනම් දෙනෙක් සතුටුවෙයිද පින්වත ඔබේ අප්‍රමාදී භාවයෙන් ලෝකයාට අප්‍රමාදීභාවය දන් දෙන්න. පින්වත් ඔබේ ප්‍රමාදීභාවයෙන් ලෝකයාට ප්‍රමාදීභාවය නම් දන් දෙන්න එපා. අපිට යන්න ගමනක් තියෙනවා. අපිට විශ්වාසයෙන් යන්න මාර්ගයක් තියෙනවා. අපිට අවබෝධ කොටගන්න ධර්මයක් තියෙනවා. අපිට තුන් ලෝකයම අවබෝධ කලා වූ උතුම් ශාස්තුන් වහන්සේ නමක්කින්නවා. පින්වත අපි ප්‍රමාදී නොවී අප්‍රමාදී වෙමු. පින්වත අපිට ඇනකොටා ගන්න විවේචනය කරන්න අනුනගේ වැරදි සොයන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. සිතුවිල්ලෙන් සිතුවිල්ල මෙස් සිතක් නැගෙද්දී සිතුවිල්ලෙන් සිතුවිල්ල අනිත්‍ය සංඥාවක් නැගෙද්දී ප්‍රමාදීභාවය අපේ ජීවිතවලින් පලා යනවා. පින්වත අනුනගේ ප්‍රමාධිභාවය හේතුවෙන් සංසාරයේ අපි ප්‍රමාද වූවා දැන් හොඳටෝම ඇති. අනුනගේ ප්‍රමාධිභාවය ඉදිරියේ ඔබ ප්‍රමාදී නොවී දැක්ක දෙය දැක්කායි කියන තැන නවතින්න. ඔබට ඇසුන දෙය ඇසුනායි කියන තැන නවතින්න. ඔබට දැනුන දෙය දැනුනායි කියන තැන නවතින්න. පින්වත ලෝකයට ශබ්ද නගලා යන්න දෙන්න ඔබ නිහඬව නවතින්න පින්වත දැන් ඔබේ සිත දෙස බලන්න. ඔබේ සිත මේ නිමේශයේදී සංසිඳිලා නේද ඒ සංසුන් සිතෙන් සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යයි සිතන්න පින්වත ඉන්ද්‍රිය අසංවරය වේගවත් වෙන ලෝකය තුල ඔබ සංසුන් ඉඳුරන් නැති කෙනෙක් වෙන්න අපි ඉදිරියේ තිබෙන ලෝකය ධර්මයටත් විනයටත් විදර්ශනාවටත් බනින ලෝකයක් පින්වත අපි සීමාව ඉක්මවා සිහි මුලා වුණොත් අපේම ඇඳි වතේ මලමුත්‍රා තැවරුණත් අපි දන්නේ නැහැ පින්වත් ඔබ ධර්මයට විනයට විදර්ශනාවට පුංචි හෝ ගරුත්වයක් තිබෙනවා නම් ඔබ අප්‍රමාදී භාවයට ගරු කරනවා නම් ඔබේ ජීවිතය තුළින් සිදුවන පුංචිම වරදක් වුවද ඔබ දකින්නේ මහමෙරක් වගේමයි පින්වත අවිද්‍යාව පංචනීවරණ නිදහසට ගොඩාක් කැමති සංස්කාර එම පංචනීවරණ නිදහස උපයන්න කැමති පින්වත විඤ්ඥානය පංචනීවරණ නිදහස සිත්සේ බුක්ති විඳින්න කැමති. පින්වත පස්සය යළියලිත් අවිද්‍යාවම ජීවත් කරවන්න කැමති පින්වත පංචනීවරණයන්ගේ මම්මුලා වූ ලෝකය දෙස ලෞකික ප්‍රඥාවේ ඇසෙන් බලන්න එවිට ඔබ දකින්නේ වර්ධකරුවෙක් නොව අවිද්‍යාවයි එවිට ඔබ දකින්නේ වරදකරුවෙක් නොව අවිද්‍යාවයි පින්වත ඔබ මොනම හේතුවක් නිසාවත් අතීතය අමතක කරන්න එපා ඔබ අතීතය අමතක කොළොත් ඔබේ අනාගතය ගොඩාක් දීර්ග වෙන්න පුළුවන් අනාගතයේ කල්ප කෝටි ගානක් ඈතට පංච උපාදානස්කන්ධ ලෝකය ගලාගෙන යනවා ලෞකික ප්‍රඥාවේ ඇස දුර්වල නම් අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය නිමාවක් නැවතීමක් අවසානයක් නැහැ පින්වතුනේ පින්වත කරුණා කර අතීතය අමතක කරන්න එපා අතීත රූපස්කන්දය වෙනස් වෙලා ගියා අතීත සක්විති රජ සැප ස්ත්‍රී රත්නය කියන රූප රජ සිටු ඇමති රූප ධන කුවේරයන්ගේ අතීත රූප බාහිර සතර මහා ධාතුවටම විසිරී ගියා අතීතයේ වින්දයේ සුන්දර වේදනාවෝ වෙනස් වෙලාගියා ඒ අතීත හඳුනා ගැනීම් සංස්කාරයෝ විඤ්ඥානයෝ වෙනස් වෙලාගියා ගෞරුවනිය පින්වත අතීතයේ අපි රූප මගේ කරගෙන විඳීම් මගේ කොටගෙන හඳුනා ගැනීම් සංස්කාර විඤ්ඥානයෝ මගේ කොටගෙන රූපේ කාමේ ආස්වාදයෙන් මත්වී මාන්නෙන් උඩගුකමෙන් මුලා වූ සිහියෙන් අසංවර ඉන්ද්‍රීයන්ගෙන් කියපු ලොකු කතා සියල්ලාවසන් වුණේ අතීත සුසාන භූමියකින්නේද පින්වත අතීතේ පංචුපාදානස්කන්දේ ආස්වාදයෙන් මත් වෙලා අපි උතුම් සද්ධර්මයට විනයට විදර්ශනාවට මොන තරන්නං අගෞරුවයන් කරන්නට ඇද්ද ඒවායේ විපාකයන් නිසා පටිච්ච සමුපන්නව සතරාපායන්හි අපි කොතෙක් නම් ගාල් වෙන්න ඇද්ද පින්වත වර්තමානයේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙන සමාජයක ධර්ම විරෝධී හැසිරීම් සහ ප්‍රකාශ සමාජගත වෙන්න පුළුවන්. උතුම් ධර්ම විනය විදර්ශනාව පවා විවේචනයට ලක් කරන්න පුළුවන්. පින්වත කරුණාකර අනුනගේ ප්‍රමාදිභාවයන් හේතුවෙන් ඔබ ප්‍රමාදී වෙන්න එපා අතීතයේ දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රමාධිභාවය නිසා අහිංසක ගිහි පැවිදි පින්වතුල්ලා කොතෙක් නම් ප්‍රමාධීභාවයන්ට පත්වී සතරාපායන්ට වැටුනද. පින්වත අජාසත්ත රජතුමා මේ මොහොතෙත් අවීචි මහ නිරේ දුක්විදින්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රමාධීභාවය නිසාමයි පින්වත සිහිනුවනින් දකින්න එක ප්‍රමාදී චරිතයකට පුළුවන් දස දහස් ගණනක් ප්‍රමාදීභාවයට පත් කරන්න. පින්වත කරුණා කරමේ වියරු පංචුපාදානස්කන්ද ලෝකය මැද සද්ධර්මයෙන් අප්‍රමාදී පින්වතෙක් වෙන්න එවිට පින්වත් ඔබට එවිට පින්වත් ඔබගේ දැකීමම ඔබගේ සත්පුරුෂ හැසිරීමම ඔබේ සිහි මුලා නොවී වචනම අනුනට ධර්මදානයක්ම වෙනවා පින්වත ඔබ කරුණා කර මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකය මැද සද්ධර්මයෙන් අප්‍රමාදී පින්වතෙක් වෙන්න එවිට පින්වත් ඔබගේ දැකීමම ඔබගේ සත්පුරුෂ හැසිරීමම ඔබගේ සිහි මුලා නොවූ වචනම අනුන්ට ධර්මදානයක්ම වෙනවා පින්වත මේ ලෝක ධාතුවේ උතුම් තෙරුවන්ගේ පහළවීම යම්සේ දුර්ලබද කෘතවේදී භාවය උතුම් තෙරුවන්ගේ පහළවීම වගේම දුර්ලභ ධර්මතාවයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත කෘතවේදී භාවය ඔබ ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා ඔබ කෘතවේදී වෙන්න පින්වත් ඔබේ ජීවිතයට වගකිව යුත්තේ ඔබමයි ඔබේ කෘතවේදී භාවයට පෙරලා සමාජයෙන් කෘතවේදී භාවය නොලැබුණොත් ඊට වගකියයුත්තේ සමාජය නොවේ ඔබේම අතීත අකුසල් සංස්කාරයි පින්වත අවිද්‍යාවේ පැටලුනාපි සංස්කාර විසින් නැවත නැවතත් අවිද්‍යාවේම පටලවනවා පින්වත ඔබ ලෝකයේ අතහැරලා ලෝකයේ තුල ජීවත් වෙන්න මිරිඟු ආйти මුවපොව්වන්ට පිස ප්‍රඥාවට නොවේ මිරිඟු ආйти මුවපොව්වන්ට මිස ප්‍රඥාවට නොවේ පින්වත ආස්වාදේ රසායනික පොහොරින්ම තුෂ්නාව තිරිහන් වෙන සමාජයක සංස්කාර පැටලුම වැඩි පින සෙල්ලම් කරනවා විදර්ශනා ප්‍රඥාවට පයින් ගහලා පින්වත මොහොතක් දෑස්පියාගෙන පස්සේ ළඟ නවතින්න එතන හරිම නිදහස් ආයුෂය උණුසුම පටිච්ච සමුප්පන්න විඤ්ඥානය ආහාර කොටගත් රූපය අරමුණකුන් තොරව එක් තැන් වෙලා අවිද්‍යාව නැමැති කඹේ එක කොනක් පස්සය විසින් අල්ලාගෙන සිටියත් කඹේයානි කොනාදින්න තුෂ්ණාව නැහැ සිත පස්සය ළඟ නැවතුන තැනදී සංස්කාර කඹෑදීම තාවකාලිකව නැවතිලා පින්වත අපි ආපු දුරද වැඩි අපිට යන්න තිබෙන දුරද වැඩි මේ ප්‍රශ්නය අයිතිවෙන්න අවිද්‍යාවට අපි මේ ප්‍රශ්නය විද්‍යාවට බාර දෙන්නේ නම් අපිට චිත්තානු පස්සනාව ප්‍රයෝජනයට ගන්නම වෙනවා. පින්වත විතර්ක සිත් චිත්තානු පස්සනාවෙන් අනිත්‍යයි දකින්න එවිට තව තව විතර්ක අපිට කරදර කරන්නේ නැහැ පින්වත සිතුවිල්ලෙන් සිතුවිල්ල හොඳින් සිහ පිහිටවා ගන්න එවිට ජීවිතය ළඟ නතර වෙන්නේ සම්මා සමාධිමත් හිතක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා ධාතු ධාතු වශයෙන් බැඳී යනවා කියලා ඉහත ධර්ම ඉහත ධර්මය වර්තමානයේ හරීම සුන්දර එහි පස්සික ධර්මයක් මේ ධර්මය තුළින් සමාජය දකිද්දී කුමන අසත්පුරුෂකමක් දැක්කද කුමන අවිනේවාදී හැසිරීමක් දැක්කද එය අපිට ධර්මයක්ම වෙනවා පින්වත අධර්මය යටපත් කරන්න ඕනේ ධර්මයෙන්මයි අවිනේ යටපත් කරන්න ඕනේ විනයෙන්මයි අකුසලේ යටපත් කරන්න ඕනේ කුසලයෙන්මයි මේ පංච උපාදානස්කන්ධ දුක් නැති කොටගන්න ඕනේ නිදහස් වීමෙන්මයි. සමාජය තුළ අස්සිහියෙන් ඔඩුදුවන ධාතු විවිධත්වයන් දකිද්දී. පින්වත් ඔබ කම්පාවෙන්න එපා අවිද්‍යාවේ උත්තේජනයෙන් අනාගතයේදී මේ ධාතු විවිධත්වය තවතවත් සංකීර්ණ වෙනවා කරුණා කර විදර්ශනා ප්‍රඥාවේ ධාතුගොඩට එකතු වෙන්න කරුණා කර විදර්ශනා ප්‍රඥාවේ ධාතුගොඩට එකතු වෙන්න එවිට පින්වත් ඔබට පුළුවන් මේ සෑම ධාතු ස්වභාවයක්ම විනිවිද දකින්න මනුස්ස සමාජය තුළ ඔඩුදුවන මේ සෑම ධර්ම විරෝධී විකෘති ධාතු ස්වභාවයක්ම අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චයා විඤ්ඥාන කියන ධර්මතාවේ ඵලයක්මයි. මනුස්ස සමාජයේ ඔබ දකින ධාතු විවිධත්වය දම්මානු පස්සනාවේම කමටහනක් කොට ගන්න ඔබ නිදහස් වෙන්න ලෝකයට යන්න දෙන්න පින්වත රූපය විනිවිධ නොදකින්නා ජරා ව්‍යාධි මරණ සෝක පරිදේවයන්ට ආදරය කරන්නෙක් වෙනවා. ඔබ රූපය විදර්ශනාවෙන් විනිවිධ දකින්නෙක් නම් ඔබේ ආදරය අයිති. ඔබ රූපය විදර්ශනාවෙන් විනිවිධ දකින්නෙක් නම් ඔබේ ආදරය අයිති වෙන්නේ. ප්‍රඥාවටයි ඔබේ ආදරය ප්‍රඥාවට අයිති වෙද්දී ඔබ ආදරය කරන්නේ ආදරයේ නිරෝධය උදෙසාමයි මුලින්ම ඔබ ආදරය කෙරෙහි තිබෙන මමත්වේ දැඩිභාවය නිරෝධය කරන අතර දෙවනු ඔබ ආදරය කෙරෙහි තියෙන කාමරාග පටිගයෝද නිරෝධය කරනවා අවසන් අධියරේදී ආදරය කෙරෙහි තියෙන අනුෂ්‍ය අවිද්‍යාව ඔබෙන් නිවී යන්නේ තුෂ්නානිරෝධා උපාදාන නිරෝධෝ කියන ධර්මතාවයෙන් ඔබේ ආදරය සක් සුදක්සේ පිරිසිදු කරලා පින්වත ඔබේ ආදරය ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේවයන් උදෙසා නොව ඔබේ ආදරයට ආදරය ඔබේ ආදරයට ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න එවිට ඔබේ ආදරණීය ආදරයත් උතුම් සෝවාන් ඵලයටම මාර්ගයක් වේවි තෙරුවන් සරණයි